අද මේ නව වසරේ පළමුවෙන්ම භාවනා පන්තිය පවත්වන ලබන දවස මේ වසරේදීවත් මේ පින්වත් අයට අඛණ්ඩ ලෙස මේ භාවනා පන්තිවල සහභාගී වීමට වාසනාව උදායන ඒ තුළින් සති සමාධි ප්‍රඥා වෙන ගුණධර්මයන් දියුණු කරගෙන මේ වසර ඉක්ම යාමටම ප්‍රථමයෙන් සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් වීමට වාසනාව ශක්තිය භාග්‍ය උදා වේවා කියලා අප පළමුවෙන්ම ආශිර්වාදනය කරන්නේ. පසුගිය වසර අප නන්දනවත්ම වාගේ වේගින් වේගින් ගෙවිගෙන ගෙවිගෙන ගිය. ඒ සෑම වසර ලැබපු සෑම මොහොතක් පාසාම සෑම ස්නේහයක් පාසාම කාලය ඉක්ුත්ත ඉක්ුත්ත ගියා ගියා කළා. ඒ ඉක්ුත්ත ගිය කාලයේ දෙසට ආපසු හැදී අප බැලුවොත් ඇත්ත වශයෙන්ම එහි කිසිවක් ඉතිරි වී නැහැ. සම්පූර්ණ හිස් ස්වરૂපයක් विद्यමානයි. මේ தත්ත්වය හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් ওই භාවනාවේ උසස් අත්දැකීම් ලැබපු අය බලන්න එවිට හිත ශූන්‍යතාවයකට පත්ව ගන්නට පුළුවන් ඔය සුළු අභ්‍යාසයෙන් පවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ගාථා රත්නයක් තිබෙනවා දේවසත් සංගතයේ දැකින ගාථාවක් මෙලෙසින් අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණ අනුපොබ්බන් ජහන්ති එවං භයං මරණේ තෙක්ක මානු ලෝකාමි සම්පජේ සම්ති තෙක්කෝ කියන මෙහෙම ගාථාවක් තියෙනවා. ඒ අදහස අච්චෙන්ති කාලා කාලයේ වේගෙන් වේගෙන් ඉක්ම යනවා. තරයන්ති වත්තියෝ මේ වේදාවල් දෙක ව්‍යාසර කරන්නාසේ ගෙවි ගෙවිගෙන යනවා. පසුගිය වසර පුරාම ඒක තමයි සිදුනේ අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ. කාලේ ඉක්ම ගියා රැදාවල් ගෙවි ගෙවි ගියා. වයෝ පුනා අනුකුබ්බං ජහන්ති එලෙසින්ම අපගේ මේ වයස ක්‍රමානුකූලව ටිකෙන් ටික අනුකුබ්බං ජහන්ති අප අතහරිනවා. මේ සෑම කෙනෙක්ම අප අපත් ඇතුව සියලුම දෙනා දැන් වසරකින් මරණයට කිත් වෙලා තියෙනවා. වසරකින් ජරාව වැඩි වෙලා තියෙනවා. ඈතින් මිනිවලක් දිස්සෙනවා. ඒ මිනිවල දෙසට අප මේ පියවර ඔස්සවනවා. අප දැනුවත් හෝ නැදනුවත් හෝ ඒ දේ එලෙසින්ම සිදෙනවා. අප නතර වී සිටියාට කාලය නතර වී සිටින්නේ නැහැ. එම නිසා අපි සෑම ශ්‍රමයක් පාසාම මේ මරණය කරා ලං වෙනවා. දැන් මරණයට වසරකින් ලං වී අමාරයි. මේ මරණයට පත්වන අවස්ථාවේදී අප මේ ඇලුම් කරන සෑම දෙයක්ම අපට අතහරින්නට වන බව මිය දන්න. කෙසේ වෙතත් ඒ ඇලුම් කරන්නට සිදුවන බව අතහරින්නට සිදුවන බව දැන දැන ඒවා කෙරේ ඇලි ඇලි තම ලෝක සත්‍ය වාසය කරන්නේ. තමාගේ ඒ මරණය කොයි මොහොතේ හෝ පැමිණෙනවා ඒකාන්ත වශයෙන් තමා ප්‍රිය කරන වස්තුන් දේපල ආදී සියල්ලම තමාගේ ශරීර පංචස්කන්ධය සහිත සියල්ලම අතහැර දාන්නට සිදුවෙන අවස්ථාවක් එනවා. ඒතම් භයං මරණයට එක්කමානෝ මෙලෙසින් මේ බය මරණ බය ගැන දැනගෙන නැත්නම් ඒ ගැන අපේක්ෂාවෙන් ලෝකානිසම්පජහේ සම්තිපෙක්කෝ සම්තිපෙක්කෝ කියන්නේ සාන්ත පදයෝ නිර්වාණ ධාතුව බලාපොරොත්තු වෙනවා නම් ලෝකානිසම්පජහේ මේ ලෞකික දේවල් කෙරෙහි තියෙන බැඳීම අත හරින්න කියන එකයි ඒ ගාථායෙන් බුදුහාමුදුරු පෙන්වන්නේ. ලෝකානිසම්පජහේ ලෝක ලෞකික දේවල් කෙරෙහි පින්බඳ පවත්නා වූ අනවශ්‍ය ආකාර බැඳීම අතහරින්නේ කියන්නේ. මේවා අතහරිනවා කියන එකෙන් අදහස් ගන්න මේ සියල්ල අතහැර දාලා කිසිම දෙයක් නැති පුද්ගලයෙක් වශයෙන් සිටිනවා කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු ජේතවනාරාමයේ 54 කෝටියක් වේදම් කරලා හදපු එකක්. පූර්වාරාම 27 කෝටියක් වේදම් කරලා හදපු එකක්. ඒවා පරිහරණය කළා බුදුරජාණන් තව තවත් ආරාම අනන්ත ഘോഷිතාරාම වැනි අනන්ත ආරාම පූජා කරලා තිබෙනවා. ඒවා පරිහරණය කළා එදිනදා ජීවිතේට ඒක අවශ්‍ය වෙනවා මරණ මොහොත දක්වාම මේ තමා පරිහරණය කරන ලෞකික දේවල්. නමුත් මේ ලෞකික දේවල් කෙරෙහි තියෙන බැඳීමෙන් හොරව අපිට ඒවා පරිහරණය කරන්නට පුළුවන් නම් ඒක තමයි ඒකෙන් අපි ගන්න ලබන උසස් ප්‍රයෝජනය. මේවා කෙරෙහි අපි බැඳිලා සිටියත් ඒවා කෙරෙහි බැඳීමක් නැතුව සිටියත් ඒවා ආරක්ෂා කරන්නත් පුළුවන් ඒවා තුළින් අපිට අවශ්‍ය ඵල ප්‍රයෝජනෙ ගන්නත් පුළුවන්. බැඳීම ඇතුව ඒ ලෞකික දේවල් අපි ඵල ප්‍රයෝජනෙ ගන්නවා නම් ආරක්ෂා කරනවා නම් අපට සිදුවන්නේ ඒ තුලින් දුගතිගාමී වීමට බොහෝ විට එලෙසින් සිදුවෙනවා. ඒ බැඳීමෙන් තොරව ඒවා කරන්නට පුළුවන් කෙනෙකුට කොපමණ වස්තු තිබුණත් ඒක මනසට බලපාන ධර්මයක් නෙවෙයි. එම නිසා මේ ලැබපු නවවසරයේදී බුදුරජාණන් වහන්සේ දක්වා ඇති අවවාදයේ පිළිපදමින් ලෝකාමිසම් පජෙහි මේ ලෞකික දේවල් කෙරෙහි පවත්නා වූ අනවශ්‍ය ආකාරමේ බන්ධන බැඳීම් සිතින් අයින් කරගෙන අවබෝධයකින් යුතුව අයින් කරගෙන කටයුතු කරන්නට අදිෂ්ඨානයක් කරගන්නට ඕන. අප බන්ධනයකින් මේ ලෝක ලෞකික දේවල් කෙරෙහි බැඳී සිටියත් නොබැඳී සිටියත් අපිට මේ සියල්ලම අතහැර දාලා යන්නට සිදෙනවා. ඒසෙ මෙන්න කිසිම විකල්පයක් නැහැ. එම නිසා මේවා වලින් ඵල ප්‍රයෝජනෙ ගන්න මේවා ආරක්ෂා කරනවා ඒ සෑම දෙයක්ම කරනවා නමුත් අනවශ්‍ය බැඳීම අයින් කරනවා. බොහෝ දෙනෙක් මේ අයින් කරන්නට ගිහිල්ලා අයින් කරන්නේ භාගයක් අල්ලගෙන හිතියට වඩා තදින් අල්ලගෙන යමක් පරිත්‍යාග කරන සමහර විට පරිත්‍යාග කරන්නේ පැත්තකින් තමයි තදින් අල්ලගෙන එක කොටසක් පැත්තකින් දෙන්නේ සමහර අය සමහර දේවල් මට දීලා මගෙන් ඇවිල්ලා අහන පස්සේ ස්වාමීන් වහන්සේ අර කලින් දීපේ කෝ එක දිනනවාද? ඒ කියන්නේ සම්පූර්ණයෙන් අතහැරීමක් සිදුවෙලා නෙවෙයි. අල්ලා ගැනීමක්. එහෙම අවස්ථා අපේ අනන්තවත් දැකලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා තියෙන මේ සම්බන්ධයෙන් කදින ධර්ම අවවාදය. කුසලෝ ධම්මෝ අකුසලස ධම්මස්ස ආරමණප්පච්චේන පච්චයෝ හෝති කියලා පාඩයක් ප ဋ ාණක් කරගන්න. කුසල ධර්මයක් කරලා ඒක අකුසල ධර්මයක් බවට පත් කරගන්නවා අරමුණක් කරගන්නවා කියන එකයි ඒ අදහස. පෞද්ගලික සත්‍ය මාස ගණන් වලදී අපි මේක કોઈ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ පාඩේ තියෙන සත්‍යතාවය කොතරම්නම් හරිද කියලා අපට ප්‍රත්‍යක්ෂ වෙයි. කුසලෝ ධම්මෝ කුසල ධම්ම අකුසලස් ධම්මස් අකුසල ධම්ම කර ගැනීම සඳහා ආරම්මණක් වච්චේන පජ්ජෝ හෝති ආරම්මණක් කරගන්න. අපි යමක් අත්හරිනවා අත්හරින්නේ අල්ලගෙන. ඉතින් ඒකෙන් අකුසල රැස් කරගෙන තව තවත් දෙමින් දුකටපත් වීමේ මෝඩ ක්‍රියාවලියක සමහර අය මේ අය අතරේ නිරත වෙන බව අප දන්නවා. මේ නිසා මේ වසර තුළදී තමා තේරුම් ගන්නට ඕනේ මේ භාවනා කරන ලබන යෝගාවචරයෙන් වශයෙන් සම්පතිපෙක්කෝ සාන්තපදේව නිර්වාණ ධාතු අපේක්ෂාවකින් ඒ ලබා ගැනීමේ අටියෙන් කටයුතු කරනවා නම් ලෝකාමි සම්පජයේ මේ ලෞකික දේවල් කෙරෙහි තියෙන බන්ධන බැඳීම් සියල්ල අවබෝධයකින් යුතුව අතහැර කටයුතු කරන මේ වසර තුළ එලෙසින් කටයුතු කිරීමට දැන් අදිස්ථානයක් දරනවා ඊළඟ එක මේ නව වසර ලැබුවාට පසු පසුගිය වසර දෙක ආපසු හැරීමක් බලලා ඒ තිබුණු අඩුපාඩු සියල්ලම මෙය සකසා ගන්නට නැත්නම් එතනම සිටින නැත්නම් පිරිහෙන පිරිහීමක් හෝ එතනම සිටීමක් නෙවෙයි වෘත්තියක් දියුණුවක් අභිවෘද්ධියක් බලාපොරොත්තු වන්නට ඕනේ නියෝගාවචයන් විසින් එමනිසා පසුගිය කාලය තුළදී සමාජයේ සතිය කොයිතරම් දුරට වඩ දියුණු කර ගන්නට පුළුවන් වුණාද පසුගිය වසර තුළදී තමන්ගේ සමාධිය පසුගිය වසර පටන් ගැනීමට ප්‍රථමයෙන් තිබුණාට වඩා දියුණුද? තමාගේ ප්‍රඥාව කොයිතරම් දුරට වැඩිලා තියෙනවද පසුගිය වසර තුළදී? මේ ආදී වශයෙන් පස්සට හැරී පුනරීක්ෂණයක් කරන්නට විශේෂයෙන්ම සීලය ගැන අවධානය යොමු කරන්නට ඕනේ. තමා අඩුම වශයෙන් පංචශීල පද පහවත් ආරක්ෂා කරලාද මේ යෝගාචර පිළිසට අපි ආජීවස්තු සීලය සමාදන් කරනවා. බොහෝ දෙනෙක් මං හොඳටම දන්නවා පංචශීල පද පහවත් ආරක්ෂා කරනවා. සිතින් නිර්මාණය කරගන්නා මෙහෙම දෙයක් වෙන්නට ඇති මෙහෙම දෙයක් කියන්නට ඇති මෙහෙම දෙයක් සිදු වෙන්නට ඇති කියලා හරියට ඇහෙන් දැකපු දුටුපු දෙයක් තේ. ප්‍රත්‍යසයෙන් දත්‍යසේ බොරු කිය කියා බොරු කිය කියා ඒ. එක් අවස්ථාවකදී මම එක් අයකට කිව්වා ඔහොම බොරු කියනවා නම් ඔය ඉන්න තැන කුකුරයි. ඒ තරම් සද බොරු. හිතන්නට බැරි තරම් බොරු. මෙවැනි බොරු කිය කියා මෙවැනි සීලපද ආරක්ෂා කරගන්න නැතුව පංච සීලපද පහවත් ආරක්ෂා කරන්නේ නැතුව කටයුතු කරලා කොහොමද භාවනාවකින් දියුණුවක් ලබන්නේ? සීලේ පරිත්‍යාය නරොස්සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් කියලා බුදුහාමුදුරේ දේශනා දේශනා කරලා තියෙනවා. සීලේ පිහිටලා සීලේ පරිත්‍යාය ප්‍රඥාවන්තයන් පුද්ගලයන් විසින් චිත්ත සම්පන්නන්ට භාවයන් මේ සම්මත දිනු කරනවා සමාධිය දිනු කරනවා කියන එකයි අදහස. එමේසා පසුගිය වසර තුර කවර අඩුපාඩුවක් සිදු වුණත් ඒවා කෙරේ පශ්චාත්තාපයකට පත්වන්නේ නැතුව ඒ අඩුපාඩු සකසා ගන්නට ඕන අඩු වශයෙන් අට සංවර කරගන්නට අපි දැනගන්න ඕනේ. විශේෂයෙන්ම සමහර අය මේ යෝගාවචරයන් අතර අපිට දැනගන්න ලැබුණ කෙනෙකුගේ අප අපි දන්නා හැදෙම කෙනෙකුගේ අදහසක් පිළිගැනීමට සූදානම්. තමා කියන එකේම එල්බගෙන ඒකම හරි කියලා හිතාන ඒකම හේතු ගන්නන්නේ. යම් කිසි කෙනෙක් ඊට පටහැනි අදහසක් සත්‍ය අදහසක් ප්‍රකාශ කළ බොහෝම තදින් කෙදෙනවා. ඉතින් දෝමනස්ය තවහම හිත තුළ කැකෑරෙනවා. මේවා තියෙනවා නම් මේ යෝගාවචර පිරිස තුළ ඇත්ත වශයෙන්ම මේව අඩු කරගත යුතුයි. භාවනාවේ දියුණුවක් පමණක් නෙවෙයි භාවනා පන්තිවලට සහභාගී වෙන මේ පින්වත් අය අතරින් විද්‍යමාන විය යුත්තේ එදිනදා ජීවිතයේදී විපස්සීම සාන්තිය කරුණාව මෛත්‍රිය වැනි ගුණධර්ම පවා දවසින් දවස වැඩි වෙනවා වැඩි වෙන ආකාරයට දකින්නට පුරුදු පුහුණු වන්නට ඕනේ වැඩි වෙලා තියෙනවා කියලා සතුටු වෙන්නට හැකියාව දෙන්නට ඕනේ තමාගේ තරහ සිටිවිලි පාලනය කරන්නට පුළුවන් නම් ඉවසීම දිගින් දිගට ගෙන යන්නට පුළුවන් නම් කලින්ට වඩා හොඳේ සිත සමාධිමත් කරගෙන යන්නට පුළුවන් දියුණුවක් ලැබෙනවා කියලා පේනවා. ඒ නිසා තමාගේ මේ අඩුපාඩු තියෙනවා තමාම දන්නවා තමා තුළ පවර්ණා වූ මේ අඩුපාඩු ඒ අඩුපාඩු සකසාගෙන මේ වසර පුරාම සතියින් යුතුව සමාධිය දියුණු කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන නිවන් යාම සඳහා උත්සාහ ගන්නට අධිෂ්ඨානයක් කරන්නට ඕනේ. එසේ අදිස්ථාන කරගෙන ඒ අනුව පිළිපැද්දොත් තමයි අර මා කලින් කියන ලද ආශිර්වාදේ ආශිර්වාදේ සාර්ථක වන්නේ. නිකන් නෙවෙයි. මේ දැන් කියන කාරණාව ඒ සංහතේ වස්සයලලාක කතා කරන මේක හොඳින් අහන්නට ඕන. මේ දක්ෂ යෝගාවචරයන්ට ඒ තුළින් උසස් අත්දැකීමක් සමහරට ලබන්නට පුළුවන්. අපි 1997 කිව්වා 96 කිව්වා 95 මේ ආදී වසර නම් කළා. මේවා ඇත්ත වශයෙන්ම තිබුණු දේවල් නෙවෙයි. සත්‍ය දේවල් නෙවෙයි. මේ ලෝකේ සත්‍ය දෙකක් තිබෙනවා. මෙතන ඉඳලා කියන කතාව හොඳට අහන්න, අදවතින් දැක දැක කියන කාරණාව හදවතට අවබෝධ කරගනිමින් අහන්න. එහෙම නැතුව මේ කියන දේ තේරිලා ඒක වචන මාත්‍රයකට සීමා කරන්නේ නැතුව අවබෝධ කරමින් අහන්න. එතකොට පමණයි යම්කිසි අත්දැකීමක් මේක අවසාන වෙන විදිහට දකින්නට පුළුවන්. ඒ ලෝකේ සත්‍ය දෙකක් තියෙන්නේ සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය සම්මුතිය කියන්නේ තම අප සම්මත කරගන්නා යම් යම් දේවල්. ඒක ලෝකයා පිළිගන්නා සත්‍යයක් වශයෙන්. ඒකට කියන සම්මුති සත්‍යය. අනුහත කියනකොට සම්මුති සත්‍යයක්. සත්‍ය වශයෙන් තිබුණ නැති දෙයක්. 97 කියලා එකක් තිබුණේ නැහැ 96 තිබුණෙත් නැහැ 95 තිබුණෙත් නැහැ පෙර වසර එකක්වත් තිබුණේ නැහැ. නමුත් ඒක අපි සම්මත කරගෙන සත්‍යයක් වශයෙන් පිළිගත්ත 97 වසර කියලා එකක් තිබුණා මේ 97 වසර කියලා එකක් තිබුණ නැහැ නේද මේක සම්මතයක් නේද කියන අවබෝධය දැන් ඇතිවන්නේ. එතකොට මේ වසරේ ජනවාරි පෙබරවාරි ආදී මාස දෙකන මේ එක මාසයක්වත් සත්‍ය දේවල් නෙවෙයි ඒවා සම්මුති සත්‍යයක් පමණයි. ජනවාරි මාසයක් තිබුණෙත් නැහැ පෙබරවාරි මාසයක් හෝ මාර්තු හෝ වෙනත් මාසයක් තිබුණෙත් නැහැ. ඒ සෑම මාසයකටම අප විසින් සම්මත කරගෙන තියෙනවා ව්‍යවහාර කිරීමේ පහසුව සඳහා මේකට මෙහෙම කියමු මේකට මෙහෙම කියමු මේ ජනවාරි මේ පෙබරවාරි ආදී වශයෙන්. එහෙම හැර ජනවාරි කියා මාසයකුත් තිබුණේ නැහැ පෙබරවාරි කියා මාසයකුත් තිබුණේ නැහැ වෙනත් මාස තිබුණෙත් නැහැ. ඒවා සම්මුතියක් පමණයි. මේකත් තේරුම් ගන්න ඕනේ, පෙනී යන්නට ඕනේ. මෙහි සත්‍ය වශයෙන් නොතිබුණු දෙයක් නේද? තිබුණු දෙසින් අපට දිස්වන්නේ. ඒ අවුරුද්ද පුරා තිබුණු සතියේ දින ඉරිදාවල් සංදාවල් ළඟහඩුවා මේ එකක්වත් තිබුණු දේවල් නෙවෙයි සම්මුති සත්‍යයක් පමණයි ඒව ඇති වෙන්නේ සෑම දිනකම උදේට ඉර පායනවා සවසට ඉර බැස යනවා එළිය වැටෙනවා කලවර වැටෙනවා ඔය ක්‍රියාවලිය සෑම දවසම සිදෙනවා ඉරිදාවල් සංදාවල් ඒකට බලපාන්නේ මාර කැලේ යාරණී ඉන්නකොට පත්තරයක් අවුරුදු 10ක් 15ක් බලන්නේ ඒ දී එකක් අහලා නැහැ සංදරන්නේත් නැහැ, හිත ගන්නෙත් නැහැ. උදේට පායනවා, සවසට දිගට බයිනවා. කවදද දවස දන්නේ ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් නැහැ. ඒ කියන්නේ ඒ ගැන හිතීමක් නැති නිසා. මේවා ඇත්ත වශයෙන්ම නැති ධර්ම නිසා ඒසේ අවබෝධයක් නැති ඇති වුණේ. ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම ඉරිදාවක් තිබුණ නැහැ නම් ඉරිදාවක් තිබුණයි කියලා අප සම්මත කරගෙන තියෙනවා. සංඝා අංගහරවදාදී දවස මෙහිමයි. එතකොට මේ එක සතියේ දිනයක්වත් නැති දින ඒවා සත්‍ය වශයෙන් නැදුවාට සම්මුති වශයෙන් පිළිදලා සම්මුති සත්‍යයක් වශයෙන් පිළි අරගෙන අප කටයුතු කරනවා. මේ ඉරිදාවල් නැහැ නේද අප මේ මුලාවකටපත් වෙලා සම්මුතියකින් නේද මේක ඇත්තක් කියලා පිළිගෙන තිබුණේ කියන අවබෝධයයි දැන් ඇතිවන්නට ඕන. මෙන්න මෙලෙසින්ම තමයි මේ මම කියන සංකල්පය මගේ කියන අවබෝධය ගැහණියෙක් කියන කතාව, හිරිමියෙක් කියන කතාව, සද්දෙක් කියන කතාව. මේ ආදී වශයෙන් අපි මේවා ව්‍යවහාර කරන ඒක සම්මුතේ සත්‍යයක් පමණයි. පරමාර්ථමය සත්‍යයක් එහි නැහැ. 97ක් නොතිබුණාසේ ජනවාරි මාසයක් හෝ සංසාංගහරවාදා වෙන දිනයක් නොතිබුණාසේ සත්‍යය කියා හෝ පුද්ගලය කියා හෝ නැත්නම් ගැහණියක් පුරුෂයෙක් කියා හෝ මම කියා හෝ ගැනීමට සම්මුති වශයෙන් තිබෙන දෙයක් විනා පරමාර්ථ වශයෙන් දිස්සන කිසිවක් නැහැ. මේක තමයි දැන් මා විස්තර කරන්නේ. ඒ විස්තරයට අනුව පිළිපදින විට මේ ගෙසිතට ලොකු අවබෝධයක් සමහර විට ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් වෙයි. එතකොට මේ සම්මුති සියල්ලම ඉක්මවා යන්නට ඕන නිවන් යන පුද්ගලයන් දෙසින් මේ සම්මති සියල්ලම ඉක්මවා ගිය පුද්ගලයා තමයි එකම සම්මතියක් ගන්නට රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. ওই වෙන කෙනෙක් තුළ කිසිම කිසිම සම්මතියක් නැහැ. හොඳයි කියලා නරකයි කියලා සම්මතියකුත් නැහැ. එවැනි කෙනෙක් තුළ හොඳයි කියන සම්මතියකුත් නැහැ නරකයි කියන සම්මතියකුත් නැහැ. සියලුම සම්මතයෙන් ඉක්මවා ගිය කෙනෙක්. දැන් කල්පනා කරන සමාධියෙන් යුතුව තමගේ පංචස්කන්ධයේ ඇඟ දෙස සිටින් බලලා රූපස්කන්ධේ මේ කියනවා එක දක්ෂින සිත මේ තියෙනවා දැන් බලන්න මේලා මේකට මම මගේ කියලා අපි හිතා ගන්න. ඒක අපේ සිත තුළ මේ රූපය මේ නාමය මේ නාම රූප දෙකට මම නැත්තම් මගේ කියන හැඟීමක් අපගේ සිත තුළ තියෙනවා. මේක සිතේ තියෙන ධර්ම මාත්‍රයක් පමණයි නේද කියන අවබෝධය දැන් ඇති කරගන්න. සමාගයේ සිත තුළ තියෙන සම්මත වශයෙන් පිළිදලා තියෙනවා මේ මම මේ මගේ ආත්මය නැත්නම් ගැහණිය පුරුෂෙක් ආදී වශයෙන් සම්මත වශයෙන් පිළි අරගෙන තියෙනවා. ඒ පිළිගැනීම අපගේ සිත තුළ තියෙන දැනීම් මාත්‍රයක් පමණයි. සංකල්පනා මාත්‍රයක් පමණයි. ඒක දැන් පේනවා නම් ඒ දැනීම මාත්‍රේ අයින් කරන්න ඒ සම්මුතිය දරනවා. තමාගේ ශරීරය කෙරෙහි පවත්නා වූ මම කියන හැඟීම මගේ කියන හැඟීම සිතේ තියෙන සංඥාවක් නැත්නම් සංකල්පනා මාත්‍රයක් පමණයි වෙන සත්‍යයක් එහි නැහැ. මේක අවබෝධ වෙනවද කියලා බලන්න. දැන් මේ නාම රූප දෙකේ මේ පංචස්කන්ධය අපි රූපස්කන්ධය ගන්නවා. රූපස්කන්ධයේ තමයි රූපස්කන්ධයේ කෙරෙහි තමයි බොහෝ දෙනෙක් බැඳී සිටින්නේ. මේක තමයි මම ආත්ම වශයෙන් බොහෝ දෙනෙක් ගන්න ලබන්නේ. අපි මේ රූපස්කන්ධයට රූපස්කන්ධේ රූපස්කන්ධේ කියලා සංඥාවක් කලවනවා සම්මුතියකින් ඒක සත්‍යයක් වශයෙන් පිළිගන්න. රූපස්කන්ධයේට මේක රූපස්කන්ධය මේක රූපස්කන්ධය කියලා සිතින් හැඟීමක් ඒට అలවනවා. ඒක තමයි සිතින් అలවන හැඟීම තමයි සම්පතිය කියන්නේ. ඒකත් බලන්න දැන්. මේ රූපස්කන්ධය රූපස්කන්ධය කියන එක හිතේ තියෙන හැඟීමක්. රූපේ වෙනම ධර්මයක්. ඒ රූපස්කන්ධය කියන හැඟීම සම්මුතිය තවත් ධර්මයක්. ඒ සම්මුතිය අපි අයින් කරන මේ රූපස්කන්ධය කියන සම්මුතිය අපි අයින් කරනවා. මේ සියලුම සම්මුති අයින් කරන්න යන්නේ. ඊළඟට අපි මොහොන කියනවා, අත කියනවා, කකුල් කියනවා, හිස කියනවා, කන කියනවා, නාසය කියනවා, ශරීරේ එක එක අවයවයන්ට නොඑක ආකාර සම්මුති දාගෙන කතා බහ කරනවා, විවහාර කරනවා. අපි මොහොන කියන සම්මුතිය ඉවත් කරනවා. ඒ කියන්නේ මොහොන මොහොන කියන එක අපේ සිතේ තියෙන හැඟීම් මාත්‍රයක් පමණයි. කිස්කඩ තියෙනවා. ඒක වටේ ඉස්සරහින් මේ හැමකින් බැහැලා තියෙනවා. අතක් කියනවා. අතක් කියලා සම්මත වශයෙන් දෙගුණට සත්‍ය වශයෙන් අතක් දිස්වන්නේ. ඇට කඩු ටිකක් තියෙනවා. නාර ටිකක් තියෙනවා. ඒක වටේ මාස් ටිකක්, මේ ටිකක් ඒව වටේට හම්බ දෙකකින් හම්බකින් බැහැලා තියෙනවා. මේක අත අත කියලා ගන්නවා. ඒ වගේ තමයි කකුලකේවත් බඩකේවත් කෙසකේවත් පහදේ ඕන එකක්. ඕනෑම කොටසක සම්මුතියකින් අපි බැඳිලා ඒක සම්මුති වශයෙන් පිළි අරගෙන හිටියට එහි එවැනි කොටසක් නැති බව දැන් දෙනිය යන්නට අත කියන එක සම්මුතියක්. පාදේ කියන එක සම්මුතියක්. මූණ කන නාසය දිව ශරීරයේ කවර කොටසක් ඉවත් ඒ සියල්ලම සම්මුතිය. ඒක දැන් අපි අයින් කරනවා. එතකොට ඔන්න ඉතින් මුහුණේ අතේ පයේ ඒව සම්මදීවත් වුණාට පස්සේ දැන් මේවා ධාතු වශයෙන් අපි බලමු. එක්කෝ බටවේ ආපෝ තේජෝ ආයතන ධාතු හතරටම නැත්නම් බටවේ ආදී ප්‍රමුඛ ධාතු කොටස් වලට. මේ තමන්ගේ රූප කොටේ තියෙන ඔය පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුවයි දිස්ස. ඇයි අර කලින් තිබුණු ඇහැ කන නාසය දිව ආදී ඒ සම්මුතිය අපි ඉවත් කළ නිසා. ඒක දිස්සන. මේ පඨවි ගතියට පඨවි ධාතුව පඨවි ධාතුව කියලා අපි සිතෙන් සංඥාවක් කලවන සම්මුතියක විහිදලා ඒක සත්‍යයක් වශයෙන් පිළිගන්නවා. ආපෝ ධාතුවට ආපෝ ධාතේ අපි සංඥාවක් හෙවත් සම්මුතියක් කලවනවා. තේජෝ ධාතුවටත් එහෙම සම්මුතියක් තියෙනවා වායෝ ධාතුවටත් සම්මුතියක් තියෙනවා. අපි මේ සම්මුති හතර අයින් කළ දුන්නද වෙන්නේ? පඨවි ධාතුවේ මේ පඨවි ධාතු කියන සංඥා මේ සම්මුතියයි කළා. එදෙසින්ම ආපෝ තේජෝ වායෝ කියන සසු ධාතු වල දහස් වශයෙන් සංඥා මේ වශයෙන් පවත්නා වූ ඒ සම්මුතියක් ඉවත් කළු. මෙතන තියෙන්නේ මොනවද? ඇති වෙමින් නැති වෙමින් යන රූප කොටසක්. ඒ කියන්නේ ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාශක්තියක්. මේ ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාශක්තියක් කියන එක අපේ හිතේ තියෙන සම්මතයක්. සිතින් ඒකට අපි එහෙම හඳුනා ගැනීමේ පහසුව සඳහා ලේබලයක් කෙරෙවුවා. නැත්තම් සම්මුතියක පිටියක්. දැන් ඇති වෙමින් නැති වෙමින් යන මේ රූප කොටස්. ඒවා ක්‍රියාවලියක් කියන සම්මුතියත් අයින් කරලා ඒ ක්‍රියාවලිය කියන සම්මුතිය අයින් කළාට පස්සේ රූප කොටස නොබෙනී යන්නට ඕනේ හරියට කළා නම් තමාගේ සිතට රූපස්කන්ධය සම්පූර්ණයෙන් නොඇදී යන්නට ඕනේ. හරියට කරපු කෙනෙකුට ඒක සිදෙනවා. දැන් මොකද්ද දින? දැන් දින ඔන්න ඔතන හිස් ස්වરૂපයක් ඔකට අපි කියන ශූන්‍යතාවය ශූන්‍යතාවය කියන. මේ ශූන්‍යතාවය කියන එකේ සම්මුතියක් තියෙනවා. ශූන්‍යතාවයකට ශූන්‍යතාවය කියලා අලවපු ලේබලයක් තියෙනවා. සම්මුතියක පිළිදලා ඒ කතා කරන්නේ. වෙනසා ඒ ශූන්‍යතාවයේ තියෙන ඒ සම්මුතිය ශූන්‍යතාවය කියන සම්මුතිය අයින් කරනවා. දැන් මොකක්ද කියන්න දෙන්නේ? වචනකින් කියන්න බැරි දෙයක් විතරේ. ප්‍රකාශ කිරීමේ ශක්තිය ඉක්මවා ගිය වාග් ශක්තිය ඉක්මවා ගිය යම්කිසි ඒක කියන්න ගිය යුතු නිසා මේ ස්වરૂපයක් विद्यමානයි. ඕක තමයි රූපස්කන්ධයේ පරමාර්ථය කියන්නේ. අන්තිමේදී දරන රූපස්කන්ධයේ පරමාර්ථය කියලා දක්වන්නේ ඔන්න උතනයි. දැන් අපි වේදනාස්කන්ධය බලමු. වේදනාව කියන එක මේ අය දන්නවා සුඛ දුක්ඛ උපේක්ෂා සැප දුක මඳහත් කියන වේදනා තුනටම යොදන පොදු වචනයක් බව. මේ වේදනාව කෙරෙහි අපේ තියෙන සම්මත ටික ඉවත් කරන්නයි දැන් හදන්නේ. වේදනාවක් විඳිනකොට නම් සත්‍යයේ වේදනාව මම වේදනාවක් විඳිනවා මගේ වේදනාවක් විඳිනවා තිබෙනයි. ඇත්ත වශයෙන්ම මේ වේදනාව විඳින මම හෝ මගේ කියලා පුද්ගලයෙක් නැහැ සත්‍යයක් නැහැ. තිබෙන්නේ වේදනාවක් පමණයි. දැන් ශරීරයේ දුක් පිට වේදනාවක් එහෙම මොකක් හරි වේදනාවක් දැනෙනවා නම් ඒ දෙයට අවධානය යොමු කරන්න. වාඩිලා ඉන්න ශරීර කොටසේ කොයි හරි වේදනාවක් ඒ වේදනාව දැනීම හැර ඒ වේදනාව දැන රූප කොටස හැර වෙන කිසිම ධර්මයක් වේදනාව විඳින සද්දේ පුද්ගලයේ කෙරෙහි නැහැ. ඒක මෙයාට බලන්නට පුළුවන්. ඒ වේදනාව දැන ශරීර කොටස දෙසට සිතින් අවධානය යොමු කරලා වේදනාව දෙසට ඊට පසු අවධානය යොමු කරලා සිතින් මේ දෙක හැර මේ වේදනාව විඳින ස්ථානයේ ගැහැණියක් කියා, මිනිහෙක් කියා, සත්ත්වයක් කියා ගැනීමට වෙන කිසිවක් තියනවද කියලා බලන්නට පුළුවන්. එතකොට තේින්නට ඕන වේදනාවක් තිබෙනවා නමුත් වේදනාව විදින සත්‍යයක් නම් නැහැ. වේදනාව මගේ වේදනාව මම කියපු එක අපේ සිත තුළ තිබුණු සම්මුතියක්. සම්මත වශයෙන් අපි පිළිදලා ඒ අනුව කටයුතු කළා. ඒ සම්මුතිය දැන් ඉවත් කරන්න ඕනේ. දැන් මේ වේදනාවට අපි ලේබල් තුනක් කලවනවා. සුඛ වේදනාව කියලා එකක්, දුක්ඛ වේදනාව කියලා එකක්, අදුක්ඛම සුඛ හේවත් උපේක්ෂා වේදනාව කියලා තවත් වේදනා. වේදනා කොටස් තුනක්. ලේබල් තුනක් සංඥා තුනක් තිබෙනවා. සුඛ වේදනාවට සුඛ වේදනාව කියන්නේ හිතේ තියෙන සම්මුතියෙන් ඇති කරගත්තු සංඥා මාත්‍රයක් පමණයි. ඒක තේරුම් ගන්න. දුක් වේදනාවට දුකක් කියන එකත් හිතේ පවත්නා වූ සංඥාමය සම්මුති මාත්‍රයක් පමණයි. උපේක්ෂා වේදනාවට කරනු ලබන ඒ නාම මාත්‍රයක් සංඥාවකට සීමා වූ සම්මුති මාත්‍රයක් පමණයි. අපි දැන් මේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා තුනේම පවත්නා වූ මතු පිටින් පවත්නා වූ ඒ සම්මුති සත්‍යය ඉවත් කළොත් වේදනාව එතකොට සුඛ දුක්ඛ උපේක්ඛා කියලා තුනකට බෙදෙන්නේ එකම ධර්මයක් බවට පත් වෙනවා විඳීමක් විඳීමක් විඳීමක් එච්චරයි වේදනාව කියන්නේ විඳීමක් මේ විඳීම විඳීම විඳීම කියන්නේ කම්මගේ චිත තුළ තියෙන සම්මුතියක් දැන් නැති කරගත් සම්මුතියක් සංඥාවක් දැම්ම ඒ සංඥාවෙන් විතර සම්මුතියක බිඳ කතා කරන විඳීමක් තිබෙනවා විඳීමක් තිබෙනවා ඒ සම්මතිය අයින් කළොත් විදීමක් කියන සම්මතියක් අයින් කළොත් මෙතන නාම මාත්‍රයක් නාම මාත්‍රයක් නැත්නම් දැනීම මාත්‍රයක් කියන හැඟීමක් ඇති වෙනවා. ඒකත් සම්මතියක්. අප සිතින් දානවා ඒකට මේක මේ හඳුනා ගැනීම සඳහා යම් කිසි සංඥාමය සම්මතියක්. මේ නාම මාත්‍රයක් කියන එකත් අයින් කළොත් ඒ සම්මතියක් අයින් කළොත් වේදනාව කියන එකේ මොනවද අන්තිමේ ගන්නට තියෙන પરමාර්ථය? හරියට අයින් කළොත් ප්‍රවිදීත් හිත ශූන්‍යතාවයකට පත් වෙන කිසිත් නැත කියන සංඥාවේ වේදනාව. සමාධිය මොකක්ද වෙන කෙනෙකුට නම් මේක හොඳට කරන්න පුළුවන්. දැන් ඔය කිසිත් නැත මේ ශූන්‍යතාවය කියන සම්මුතියක් දැන් අයින් ඒකත් අපේ හිතේ තියෙන ඒක හඳුනා ගැනීම සඳහා දමන සංඥාමයක්. සංඥාමය සම්මුතියක්. එතකොට කොහොමද ඉතිරවන්නේ? වචනයෙන් විස්තර කරන්න නැහැ කියවන වචන සීමාවල් ඉක්මවා ගිය යම් කිසි තත්ත්වයක් උද්ගත වෙනවා ඒකට අප කියනවා වේදනාවේ පවත්නා වූ පරමාර්ථ ස්වરૂපය කියනවා. අපි මේ කතා කරන්නේ සම්මුතිය ඉක්මවා පරමාර්ථයේ මත කරගෙන නිවන් යෑමට මඟක් නේ කියන්නේ. ඊළඟට අපි යනවා දැන් සංඥාවට. මේක නම් මුලින්ම අහන්න ඕනේ මොකද සංඥාව තමයි සම්මුති ගුහාව. මේ ලෝකේ යන්තා සංඥා කියනවා නම් ඒ සියල්ලම සම්මුති සද්දේ කියලා කියනවා නම් ඒක නිවැරදියි. අපේ මේවා ගෙවල්ල මේවා මේසේ මේවා කුටිය මේ අහවල අහවල් සතා යහවල් දේ මේ ආදී විවිධ ආකාරයේ සංඥාවල පැටලි පැටලි සිටින්නේ ඒ සංඥා දාගෙන ව්‍යවහාර කිරීමේ පහසු සඳහා පහසු සඳහා කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම මේ සංඥාවල සත්‍ය ස්වરૂපයක් නැහැ. දැන් මේ ගොඩනැගිල්ල කියවට ගොඩනැගිල්ල කියන එක සංඥාවක්. සත්‍යයක් නෙවෙයි. විත්තිය කියනවා විත්තිය කියන එක සංඥාවක් බඩවල ටිකක් එක ගොඩට තියලා ඒක විත්තිය කියන එක සංඥාවක් සත්‍යයක් නෙවෙයි මේසේ කියන එක සත්‍යයක් නෙවෙයි දී කැලේ නිකන් එක් ආකාරයකට සටහනකට තබලා තියෙනවා මේ විදිහට මේ ලෝකයේ කිසිම දෙයක ඔය සංඥාමය සත්‍යතාවයක් विद्यमान වන්නේ ඒක තේරුම් ගන්නට ඕන දොරක් කියවත් ජනේලයක් කියවත් අතක් කියවත් කකුලක් කියවත් මූණක් කියවත් ගැහණියෙක් පුරුෂයෙක් බල්ලෙක් කුරුල්ලෙක් සතෙක් කවර ආකාර සංඥාවක් අපි දාගෙන කතා කළත් ඒව ඔක්කොම සම්මති සත්‍ය විනා පරමාර්ථමය සත්‍යයන් නොවේ. අපි මේ සම්මුති ඉවත් කළොත් මොකක්ද ඉතුරු වෙන්නේ? දැන් සංඥා අපි විස්තර කරනවා බුදුහාමුදුරුවෝ කියපු හැටියට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන. මේ සංඥාවලට මගේ හැඟීම, මගේ හැඟීම නැත්තම් මමයි හැඟීම අඳුරගත්තේ කියන වැරදි සම්මුතියකට හේතුලයි කටයුතු කරන්නේ. අපි නොයෙක් දේවල් රූපාදී සංඥා හඳුනා ගන්නා විට අපගේ සිත තුළ නාම මාත්‍රයක් ඇති වී නැති වී යෑම ඇර ඒ හඳුනා ගනු ලබන කෙනෙක් දක්නට ලැබෙන්නේ නැහැ. දැන් මා මේ ශබ්ද පිට කරනවා මේ අයගේ කනේ වදිනවා මේ අය ඒ වචන හඳුනා ගන්නවා. මේ කියන්නේ මේකයි කියලා. ඒ හඳුනා ගැනීම මේ අයගේ සිත තුළ ඇති වී නැති වී යාම ඇර. ওই හඳුනා ගැනීම කරනු ලබන මම කියා හෝ ශබ්දේ කියා නැත්නම් ගැහණියෙක් කුරුසෙක් වශයෙන් ගන්නට කිසිවෙක් නැහැ. අන්න ඒක තේරුම් ගන්න. දැන් බලන්න. සංඥාවල් තිබෙනවා සංඥාවල් ඇති කර ගනු ලබන සත්‍යෝ නැහැ. එතකොට සංඥා ඒ මගේ කියන සංඥාව නැත්තම් මමේ මගේ හැඟීම කියන සංඥාව සම්මුතියේ පිටලා කරනු ලබන කතාවක්. අපි ඒක අයින් කරනවා. මෙතන තියෙන්නේ ස්වභාවික වශයෙන් සිදෙන නැතිවි මාත්‍රයක් ඇතිවීමේ නැතිවී යාම හැර අන් කිසිවක් නොවේ කියන අවබෝධයේ පිටලා ඒක කළ යුතුයි. දැන් එතකොට මගේ හැඟීම මම මම හඳුනාගත්තා කියන සංඥාව සම්මුතිය ඉවත් වෙනවා. එවිට දැන් තියෙනවා රූප සංඥා, ශබ්ද සංඥා ආදී හය ආකාර සංඥා. මේ ඔක්කොම සම්මුතිය. අපේ රූපයක් හඳුනාගත්තත් එතන තියෙන හැඳිනීමක් පමණයි. ශබ්දයක් හඳුනාගත්තත් එතන තියෙන හැඳිනීමක් පමණයි. ගඳ සුවඳක් රසයක් කයද දැන ස්පර්ශය මනස දැන යමක් හඳුනාගත්තත් ඒ සෑම අවස්ථාවකදීම ඇතිවන්නේ සත්‍ය වශයෙන් හැඳිනීමක් පමණයි. ඒවට අපි ලේබල් අලවනවා. සම්මුතියක පිළිදලා කටයුතු කරනවා. මේවට අපි රූප සංඥා කියමු, මේවට ශබ්ද සංඥා කියමු, මේවට ගන්ධ සංඥා කියමු. මේ ආදිවස. මේ සම්මුති ටික දැන් අපි අයින් කරන මේ බොරුව මේ මුලාව අපට තේරෙන නිසා රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒකේ තියෙන සම්මුති ගතිය ඉවත් කළාට පසුව දැන් ඔක්කොම එකක් බවට පත් වෙලා ඇඳිනීම් මාත්‍රයක් බවට පරිවර්තනය වෙනවා ඔය සංඥා අය. දැන් තියෙන්නේ ඇඳිනීමක්, ඇඳිනීමක්, ඇඳිනීමක් කියන හිතේ සංඥාව ඒ සම්මුතියේ ඒ හැඳිනීමක් හැඳිනීමක් කියන එකත් අපේ හිතින් අප විසින්ම ඒ හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරගන්න ලබන සම්මත කරගන්න ලබන සම්මුති සත්‍යයක් පමණයි. ඒ නිසා ඒ හැඳිනීමක් හැඳිනීමක් කියන එකත් අයින් කළ සංඥාවට මොකක් කියලාද අපි කතා කරන්නේ. එතකොට අපිට කියන්න වෙනවා මේක නාම ධර්මයක් නාම ධර්මයක් නාම මාත්‍රයක් නාම මාත්‍රයක් කියන. එකක් ඉතී තියෙන සම්මුතියක්. මේ නාම මාත්‍රයක් වෙන සම්මුතියත් අයින් කළාට පස්සේ ගන්නට කිසිවක් නැහැ. ඔන්න ඔයදී ඒකත් හරියට අත්දගෙන කෙනෙකුට සිත පරම ශූන්‍යතාවයකට පත් වෙනවා. සංඥා නිරෝධයෙන් අත්ද ශූන්‍යතාවයක් එළියක් ගන්නවා. මේ ශූන්‍යතාවයට අර කලින් කිය වශයෙන් මේක ශූන්‍යතාවයක් ශූන්‍යතාවයක් කියලා දැන් සම්මුතියක පිටලා කටයුතු කරනවා. සංඥාවක් කල වෙනවා. ඒකත් අපි අයින් කරනවා. එතකොට සංඥාවේ පරමාර්ථමේ ධර්මයේ වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? මොකද්ද සංඥාවේ පරමාර්ථය? පරමාර්ථ ධර්මය. වචනයේ සීමාව ඉක්මවා ගිය කිසිත් නැති තත්ත්වයක් උද්ගත ගන්න. සංඥාවේ පරමාර්ථය ධර්මයේ ඒකයි. ඊළඟට අපි සංස්කාර ස්කන්ධයට බලමු. මේ මම කියන සම්මතයේ ඉක්මා යමින් නිවනට සිතපත් කර ගන්නටයි මම මේ ඇයට මේ දේශනාව යොමු කරන්නේ. හරියට ක්‍රියාත්මක කළොත් මේ දේශනාව අවසන් වෙන විට සාර්ථක අත්දැකීම් කීප දෙනෙකුට ගන්නට පුළුවන්. සංස්කාර කියන එක මේ පංචස්කන්ධ කතාව කියන විට අපි කියන්නේ සිතිවිලි සිතිවිලි සිතිවිලි කියලා. රූප සංජේතන, ශබ්ද සංජේතන, ගන්ධ සංජේතන, රස සංජේතන, පොට්ටබ්බ සංජේතන, ධම්ම සංජේතන කියන ඒ සිතිවිලි හයටයි අපි මේ සංස්කාර කියන වචනය පාවිච්චි කරන ලබන්නේ පංචස්කන්ධව කතාව විස්තර කරන විට මේ සිතිවිලි වලට සම්මතික පිළිදලා අපි දැසගෙන සිටිනවා එල්පගෙන සිටිනවා සංඥාවක මේ සිතිවිලි මගේ මේ සිතිවිලි සිතන්නේ මම කියන සෑම කෙනෙක්ම වාගේ හිතනවා සිතිවිලි සිතන්නේ සිතන්නේ මම සිතිවිලි මගේ මේක සම්මුති වශයෙන් සම්මත වශයෙන් පීඩා කරනු ලබන කතාවක් පමණයි සත්‍යයක් නෙවෙයි දැන් මේ අය අපි කියන ධර්ම දේශනාව අහනකොට ඒ තේරුම් යන විට ඒක ගැන හැඟීමක් ඇති වෙනවා ඒ ගැන සිතිවිලි ජනිත වෙනවා මේ කියන්නේ මේකයි කියන්නේ මේ සිතිවිලි ජනිත වී යාම හැර ওই සිතිවිලි ඇති කර ගනු ලබන පුද්ගලයෙක් මම කියලා කෙනෙක් ගන්න නැහැ සත්‍ය වශයෙන් දෙන්නේ ඒ සිතිවිලි ටිකක් ඇති වී නැති වී යාම පමණයි. එහෙමනම් මේ මගේ සිතිවිලි මම සිතනවා කියන හැඟීම සම්මුතිය අපි අයින් කළ යුතුයි. මොකද ඒක සත්‍යයක් නොවන නිසා. මම සිතන්නේ නෙවෙයි මම සිතන්නේ නැහැ මගේ සිතිවිලි නෙවෙයි. සිතිවිලි මාත්‍ර ඇති වී නැති වී යාමයි සිදුවන්නේ. ඒකයි සත්‍යය. එතකොට අපේ රූප අල්ලාගෙන හිතනකොට රූප සංචේතනා කියනවා, සත්‍යයක් අල්ලාගෙන හිතන සත්‍ය සංචේතනා කියනවා, ගන්ධ සුවඳ අරගෙන ඉන්නකොට ගන්ධ සංචේතනා කියන මේ සෑම එකක්ම ඔක්කොම සම්මුතිය. රූපයක් අරගෙන සිතන විටත් ඇතිවන්නේ සිතේ ටිකක් පමණයි. ගඳ සුවඳක් අරගෙන සිතේදී ඇතුවත් එහිදී පහළවන්නේ සිතේ ටික ගැටීම නැතිවීම පමණයි. සද්දයක් අරමුණු කළත්, රසක් අරමුණු කළත්, කායද දැනෙන ස්පර්ශයක් අරමුණු කළත්, නැත්නම් මනසට දැනෙන කවර ධර්මයක් හෝ අරමුණු කරත් අපි සිතිවිලි සිතන විට සිදුවන ක්‍රියාවලිය අංකිසාවක් නෙවෙයි සිතිවිලි මාත්‍රයක් සිත තුළින් ඇතිවී නැතිවී යාම පමණයි. අපි ඕවාට හඳුනා ගැනීමේ පහසුව සඳහා සම්මුතියක පිටා කතා කරනවා. මේවා රූප සංචේතනාය, මේවා ශබ්ද සංචේතනාය, මේවා ගන්ධ සංචේතනාය ආදී වශයෙන්. ඒක ඒතකොට සම්මුතිය අපි ඉවත් කරන්න ඕන එක සත්‍යයක් නොවන නිසා. දැන් මොනවද ඉතුරු වෙන්නේ සම්මුතිය ඉවත් කළොත්? රූප සංජේතන රත්න ඡන්දේන ඒව නැහැ. රූප ශබ්දාදී ඒවා කබල දෙන්නේ. දැන් තියෙන්නේ සිතවිලි ටිකක් සිතවිලි ටිකක්. ඔය මගේ සිතවිලි නෙවෙයි මම සිතනවත් නෙවෙයි. රූප සංජේතන නෙවෙයි සිතවිලි ටිකක් සිතවිලි ටිකක්. සංස්කාර ධර්ම සංස්කාර ධර්ම. ඕකයි ඇති වෙන සම්මුතිය දැන් ඇති වෙන සම්මුතිය. ඒකත් හඳුනා ගැනීම සඳහා අප විසින් ඇති කරගත් ධර්මයක්. මේවට සංස්කාර කියන්නේ මේවට සිතුවිලි කියන්නේ මේ විදිහට අපි ආදි කාලයේ ඉඳලා පිළිදලා සම්මුතියක පිළිදලා කටයුතු කළා. ඒ අනුව පොත්පත්වල ලියුණා. ඒ අනුව බුදුහාමුදුරුවෝ ඒවා අපිත් ඒ විදිහට කියනවා පිළිගන්නවා. ඒක සම්මුතියක් පමණයි. ඒ සම්මුතිය අයින් කරනවා. සිත්විලි සිත්විලි කියන සම්මුතිය. සංස්කාර සංස්කාර කියන සම්මුතිය. එතකොට අර කලින් දෙම දැන් කියන්න තියෙන මොනවාද? ඒ ටිකක් ගියා. මේතන මේ නාම ධර්මයන් නාම ධර්මයන්. නාම මාත්‍රයක් නාම මාත්‍රයක්. ඒකත් අයින් කළා. ඒකත් අපේ තියෙන සම්මුතියනේ. ඒකත් අයින් කළා නම් කලින් සේන ශූන්‍යතාවයකටයි සිදුපත්. ඒ ශූන්‍යතාවයට අපි ශූන්‍යතාවයේ ශූන්‍යතාවය කියලා සම්මුතියක පිළිදව සංඥාවකින් හඳුනා ගන්නවා. ඒ සම්මුතියේ සංඥාවත් ඉවත් කළොත් මොකක්ද කියන්නේ? කොහොමද ඉතිරිවන්නේ? සංස්කාර ස්කන්ධයේ පවත්නා වූ පරමාත්මයේ ධම්ම ස්වરૂපය ඔන්න ඔතන. වචනයෙන් විස්තර කරන්නට බෑ. දැන් කියන්නේ විඥානස්කන්ධය. විඥානය කියනකොට මේ දන විඥාන හයක්. ඇහැට රූපයක් දැක්කම පෙනෙන විඥාන චක්කු විඥාන කනට ශබ්දයක් ඇහුණා පහළ වෙන සෝත විඥාන ඒ විදිහට නාසයට දිවට ශරීරයට මනසට අරමුණු පහළ වුණා පහළ වෙන විඥානවල හයක් තියෙනවා. චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මනෝ කියලා විඥාන හයක්. තව තියෙනවා අනිදස්සන විඥානය කියලා මේ රහතන් වහන්සේ කෙනෙකුගේ විමුක්ති සිතට කියන වචනයක්. මේ සිත විඥාණයට මේ දැනීමට බොහෝ දෙනෙක් මගේ දැනීම මම මගේ දැනීම නැත්තම් මමයි දැනගන්නේ කියන විඥානනය කරන්නේ දැනගන්නේ මමයි කියන හැඟීමේ පිටලා කටයුතු කරන. ඒක සම්මුතියක්. ඇත්ත වශයෙන්ම සිදුවන ක්‍රියාවලිය විඥාන මාත්‍රයක් ඇති වෙයි නැති වෙයි යම පමණයි. දැනගනු ලබන පුද්ගලයෙක් නැහැ, සත්‍යයක් නැහැ. සත්‍ය වශයෙන් සිදුවන්නේ විඥානමේ ඒ නාම ධර්මයන් ඇති වෙයි නැති වෙයි යම පමණමයි. මේකට තමයි මුලා වෙලා සත්‍යෝ සිතන්නේ මම සිතනවා මගේ සිතේලි මගේ විඥානේ ආදී වශයෙන්. ඒක නිසා අපි මේ සම්මුතිය ඉවත් කරන්න ඕන. මේවා මගේ විඥානවල නෙවෙයි. මම හඳුනනවා නෙවෙයි ස්වාභාවික වශයෙන් හේතුන් ඇති වෙන විට ඵලයක් ඇති වෙනවා. ඒ හේතුඵල ක්‍රියාවලියක් වශයෙන් පහළ වෙන දැනීම් මාත්‍ර ටිකක් ඇති නැති වේ යාම පමණයි මෙතන තියෙන්නේ. මේ දැනීම් වලට චක්කු විඥාන ආදී ඔන්න සම්මුති ටිකක් අලවලා තියෙනවා. බුදුහාමුදුර ලස්සන උපමාවක් මේකට කියලා තියෙනවා සූත්‍රයක මේ ගින්දර උපමා කරනවා. මහණෙනි මේ ගින්දර හැදෙන ආකාර ගොඩක් තියෙනවා. පිටුරු දාලා ගින්දර හැදුවොත් ඒකට අපි පිටුරු ගින්දරය කියනවා. ගොම දාලා ගින්දර පත්තුබොල අපි ඒකට ගොම ගින්දර කියනවා. දර දාලා ගින්දර පත්තුබොල අපිට ඒකට දර ගින්දර කියනවා. මේ විදිහට ඉන්ධන වලට අනුව ඒ ගින්දරේ නම වෙනස් වෙනවා. ගොම දාලා පත්තු කළත් ගින්දර ගින්දරයි. වීදුරු දාලා පත්තු කළත් ගින්දර ගින්දරයි. දර දාලා පත්තු කළත් වෙන ඉන්ධනයක් දාලා පත්තු කළත් ගින්දර ගින්දරමයි. ඒකේ ගොම ගින්දර, දර ගින්දර, අර ගින්දර මේ ගින්දර කියන දෙයක් නෙමෙයි ඔක්කොම සම්මතේ. අන්න එලෙසින්ම මහණෙනි මේ ගින්දර උපමාම කියලා කියනවා. ඇහැට රූපයක් පහළ වෙන නිසා මම කියනවා චක්ක විඥානය කියලා. ඒක දකින නිසා ඇහැට පේන රූපේ දකින නිසා මම ඒක චක්ක විඥානය කියනවා. කනට පහළ වෙන කනට දැනෙන ශබ්ද දැනෙන සයට ශෝත විඥානය කියනවා. නාසයට දැනෙන ගඳ සුවඳ දැනෙන සා ඝාන විඥානය කියනවා. අර ගින්දර කියවා වගේ දර ගින්දර, ගොම ගින්දර, රොඩු ගින්දර, ඒ වාසි වශයෙන් විදුරු ගින්දර ආදී වශයෙන් ඒ වාසි. දිවට දැනෙන රස දැනෙන නිසා ජීවා විඥානය කියනවා. කයට දැනෙන ස්පර්ශ දැනෙන නිසා කාය විඥානය කියන ඔය මනස දැනෙන දේවල් සංකා ගන්න නිසා මනෝ විඥානය කියලා මම ප්‍රකාශ කරනවා කියලා බුදුහාමුදුරෝ ප්‍රකාශ කොට වදාළා. ගින්දර කොයි ගින්දරත් එකයි වගේම අපේ රූපයක් දැනගන්නා විසත් දැනීමක් ඇති වෙනවා චක්කු විඥානය කිව්වත් ඒකට මොන විඥානය කිව්වත් දැනීමක් පමණයි ඒක. අර ගින්දර ටිකට තර ගින්දර ඉදිරි ගින්දර කියනවා වගේ. සෝතේ පහළ වෙන කනේ පහළ වෙන විඥාණයට මොන විඥාණය කියවත් එතනදී දැනීමක් පමණයි. ඔය නාම මාත්‍ර අලවලා තියෙන සම්මුති ටික දැන් අපි අයින් කරන්න ඕනේ. දැන් අපිට තේරෙනවා මෙතන විඥාන හයක් හයක් හයක් කියලා මේ කෑ ගහලා අපි කීවට ලියලා ලියුවට ඒ සම්මුතිය ඉක්මවා ගියා නම් අපිට දැනෙන්නේ මේ හයක් නැහැ මෙතන මෙතන තියෙන්නේ එකම දැනීමක් පමණයි දැනීම මාත්‍රයක් පමණයි දැන් ඉතින් දැනීම මාත්‍රේ දැනීම මාත්‍රේ දැනීම මාත්‍රේ ඔය සංඥාවේ පිළිතලා ඔය සම්මතයේ පිළිතලා එකඩිට කරනවා. ඔය දැනීම මාත්‍රේ හඳුනා ගැනීම සඳහා සම්මුතියක් වචනයක් දෙන්නද මේක? ඒක නිසා මේකට මේ වචනේ යොදා ගන්න. මේ වචනේ අපේ සිතේ තියෙන දෙයක්. ඒකත් අපි අයින් කරනවා. මේ දැනීම මාත්‍රයට තමයි මම මගේ මම මගේ කියන හැඟීම කැවිලා තියෙන්නේ බොහෝ වෙලාවට. ඒකත් හිතේම තියෙන දැනීම. අන්න ඒක හොඳට දකින්න. මේ මමය මගේය කියන හැඟීම, මම වෙමි කියන හැඟීම, මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම සිතේ තියෙන ওই දැනීමේ තියෙන දෙයක්. වෙන එකක් නෙවෙයි. ඒකත් දැනීම මාත්‍රයි. ඒකත් අපේ අයින් කරනවා. මේක සත්‍යයක් නෙවෙයි. දැනීමත් අයින් කළා දැන් ඉතුරු වෙන්නේ මොකද්ද? සම්පූර්ණ හිස් ස්වરૂපයකට හිතපත් වෙනවා. හරියට කළා. ඒ හිස් ස්වરૂපේ දැන් කණින් කී වශයෙන් ඒකක් සංඥාවකින් බෙලා ගන්නවා. මේක ශූන්‍යතාවයක්. මේක හිස් ස්වરૂපයක් මේ ආදී වශයෙන්. ඒ ඔක්කොම හිතේ තියෙන සංඥා සම්මතේ. ඒකත් අපි අයින් කළා. අයින් කළාට පස්සේ කොහොමද ඉතිරවන්නේ? කියන්නට යමක් ඉතුරු වෙනවාද මේ වචනයකින් මේක කියන්නට පුළුවන් කියලා. ඕක තමයි විඥානස්කන්ධයේ තියෙන පරමාර්ථ සත්‍යය. එතකොට අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයෙන් පවත්නා වූ පරමාර්ථ සත්‍ය ප්‍රායෝගික ඇසකින් මේ දකින්න. අපි දැන් මේ කියන රූප වේදනා චේතනා සංඥා හොය ඔක්කොම පරමාර්ථ ධර්ම වශයෙන්. චිත්ත චෛසික රූප මේවා පරමාර්ථ ධර්ම කියන. ඒ පරමාර්ථ ධර්ම ක්‍රියාවලිය ඉක්මවා යමින් පරමාර්ථය පරමාර්ථය වශයෙන්ම ප්‍රායෝගික වශයෙන් අත්දකින අවස්ථාවක් අපි මේ ප්‍රකාශ කරන්නේ. දැන් ඒ පංචස්කන්ධයේම පවත්නා වූ ශූන්‍යතාවයේ වෙන්වෙන් වශයෙන් දැක්කාට පසුව දැන් මේ ඇයි ක්‍රියාත්මක කරන්න බැහැ පසුව සමාදයෙන් කරන්න. ඒ ශූන්‍යතාව පහම එකට එකතු කරන්න. රූපස්කන්ධයේ පවත්නා විශ්වરૂපේ වේදනාවේ සංඥාවේ සංකාර විඥානය. මේ පහේම තියෙන ශූන්‍යතාවයට ශූන්‍යතාවය ශූන්‍යතාවයක් කියන සම්මුතිය සංඥාව දැකලා ඒකේ තියෙන සංඥා සම්මුතිය දැක ඒකයි. මේ අය කවදාවත් අත්නදකපු බුදුම ශාන්ත නිවියාඹට සිටපත් වේ. ඒක තමයි පරම පරමාර්ථමය ධම්මය. ඒක නැති කරන්නට බෑ. මා දන්නේ මේ දෙන්නත් අයට මා කියපේක තේරුණාද කියලා. මා කියවේ මේ දක්වා ඉතාලේ දෙයින් කියන්න. 98 වසරේ ගෙවි ගෙවි ගෙවි ගෙවි ගියා. අපේ වයස ක්‍රමයෙන් ගෙවි ගෙවි ගියා. ඒක නිසා ලෝකාමිසම් පදයේ සංකේතෙක්කෝ මේ ශාන්ත පදයේ නිර්වාණ ධාතු අපේක්ෂාව තියෙනවනම් මේ ලෞකික දේවල් කෙරෙහි පවත්නා වූ බැඳීම අයින් කරගන්නයි කියලා. මේ පසුව කියන දේශනාවට ඒක ඉවහල් වෙන නිසායි පළමුවෙන් මේ කතාව කියන්නේ. ඊට පස්සේ මේ 97 වර්ෂයේ යම් යම් වැරදි තමාගේ අනුපාඩු තිබුණා නම් ඒ අඩුපාඩු සකසා ගන්නට ඒ කියලා ඉදෙන වතාවට කියනවා. 97 වර්ෂය කියන එක සත්‍ය දෙයක් නෙවෙයි සම්මුතියක් පමණයි. ඒක කිසිම වර්ෂයක් තිබුණේ ඒක අපේ සත්‍ය හිතේ තියෙන සම්මුති සත්‍යයක් විනා පරමාර්ථ ධර්මයක් නෙවෙයි කියන්නේ. ඒ වගේම තමයි මේ මම කියන හැඟීම මගේ කියන හැඟීම සත්‍යයේ පුද්ගලයේ කාඥා කියන හැඟීම එවැනිම සම්මුතියක් විනා සත්‍යයක් නොවේ කියන එකයි ඊළඟ ප්‍රකාශ කරන්නේ. ඒ බව පංචස්කන්ධය අනුව බෙද බෙදා බෙද බෙදා පෙන්වමින් මේ ඇයට මත කරලා පෙන්නවා පංචස්කන්ධයේ පවතිනා පවතිනා වූ සම්මුති සත්‍ය ඉක්මවා ගියාට පසුව ඇතිවෙන පරමාර්ථමය ධර්මය. ඔන්න ඔය අන්තිමට ඇති වූ පරමාර්ථ ධර්මයේ අර පංචස්කන්ධයම එකට අරගෙන එහි තියෙන ශූන්‍යතාවයේ තියෙන ශූන්‍යතාවයේ කියන සම්මුතියත් ඉක්මවා ගියාට පසුව ඇතිවෙන තත්ත්වයේ දෙස බලලා මෙයත් අනිත්‍යයි මෙයත් අනාත්මයි කිව්වොත් පරම පරමාර්ථමය ධර්මයේ නිර්වාණ ධාතුව අත්දකින්නට පුළුවන්. මේක ටිකක් ගැඹුරු දේශනාවක් වන්නට පුළුවන් සරල කර්ණකේ මේ ඇට එතරම් තේරුන්නේ නැති වුණත් පස්සුව නැවත නැවත සිත බලලා බලන්න මේ බැලීම තුළින් යම්කිසි අවබෝධයක් යම්කිසි අත්දැකීමක් ලබන්නට පුළුවන් වේ. තව එක් කතාවක් කියන වේලාව නම් මට ආසන්න නිසා දීර්ඝ වශයෙන් කතා කරන්න බෑ. මේ එක එක වර්ෂ වලට නම් දාලා කතා කරනවා මේ නොයේ ලංකාවේ රජයේ ජන රජය කියනවා මේක සාම වර්ෂය කියලා. කොටි අම්දාව කියන මේක මුහුදු කොටි වර්ෂය කියන. අපි මේ වර්ෂයට නමක් දාමු මෛත්‍රී වර්ෂය කියන. මේ වර්ෂය පුරාම අපි මෛත්‍රියෙන් වැඩිපුර වාසය කරන්නට ඕන. ඒක නිසා මේ මෛත්‍රී භාවනාව පාදක කරලා මෛත්‍රී භාවනාව තුළින් සම්මුතිය ඉක්මවා යමින් නිවන මතු කර දෙන ආකාරයේ දේශනාවක් ඉදිරියේදී අපි කරනවා අද කරන්න තියෙන්නේ කාල වේලා මන්නේ. පසුගිය සති දෙක තුනදී අර නාම රූප අරමුණු ගැනීම කරපු දේශනාවත් ඒ වගේම පිළිපුල් භාවනා විදර්ශනාට නගමින් කරන ලද ඒ භාවනා ක්‍රමයේ තුලින් පස් හය දෙනෙක් ඉතාම හොඳ සාර්ථක ප්‍රතිඵල මේ භූමිය තුලදී නෙලා ගන්නවා. ඒ වගේම මා හිතනවා ඉදිරියේදී මෛත්‍රී භාවනා පාදක කරලා ඊට පස්ව මේ මෛත්‍රී භාවනාව තුළ පවත්නා වූ සම්මුති සත්‍යයක්මා ළමින් නිවනට සිතපත් කරන කරගනු ලබන ආකාරය දේශනා කළාට පස්සේ ඒ අනුව පිළිපැදීම තුළින් මෙහි සිටින අඩුම වශයෙන් 3-4 දෙනෙකුටවත් ඉතාම සාර්ථක හොඳ ප්‍රතිඵල ගන්නට ලැබෙයි කියලා අපි අදහස් කරන එක නිසා අපි මෛත්‍රී භාවනාවත් මෛත්‍රී භාවනාව විදර්ශනාවට නගන ආකාරය ලබන සතියේදී කල්දමු. මේ වසරේ අපි නම් කරමු මෛත්‍රී වසර කියලා. අපි අද පටන් මුළු මේ වසර පුරාම අදට පමණක් මේ දැනුම සීමා කරන්නේ නැතුව සෑම දවසෙම වාගේ උදේට නැගිටින විට හා සවස්වල නිින්දන යන විට මගේ මේ වර්ෂයේ මෛත්‍රී වර්ෂය කියලා සිහිපත් කරමින් තරහ යන සෑම කරුණක් වෙන අවස්ථාවකදී තරහින් පතුරාවක් ඇති කරගන්නේ නැතුව මෛත්‍රී සහගත සිතින් වාසය කරන්නද දැන් අදිස්ථානයක් කරගන්න ඕන. දැන් නම් යාමාරයි අපි මෛත්‍රී භාවනාව කරමු ඊට පස්ව වෙන පොරොත්තු අවශ්‍ය නැහැ ඊට පස්ව මේ පුරුදු පුරුදු පරිදි ඒ භාවනාවේ සමාගයේ පුරුදු කර්මස්ථානයේ නියැලෙන්නේ මෛත්‍රී භාවනාව අප කරන්නේ මෙහිදී මේ පූර්ව කුටි කරණය කිරීමට උපකාර වන ආකාරයේ දස්සල්ල වශයෙන් නමුත් මෛත්‍රී භාවනාවේ නිසා පහසෙන් ධ්‍යාන ලබන්නට පුළුවන් මෛත්‍රී භාවනාව තුළින්ම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න පුළුවන් ඔය අටක නාම සූත්‍ර වැනි සූත්‍ර බුදුරජාණන් වහන්සේ තා පැහැදිලිව මේ බව ප්‍රකාශ කොට වදාළා තිබෙනවා එම නිසා අද අපිට මේ මෛත්‍රී භාවනාව තුළින් ධ්‍යානයකට සිතපත් කර ගන්න ආකාරය දක්වා දීර්ඝ විස්තරයක් වීමට අවකාශ දෙන්නේ කාලේ අපි පූර්ව කොට කරන ආකාරයට අනුව මෛත්‍රී භාවනාව දැන් සිදු කරනවා. දැන් කල්පනා කරන්න අද මුළු දවස පුරාම මේ ජීවිත කාලය පුරාම මේ වසර පුරාම මා පුළුවන් තරම් තරහසිත ඇති කරගන්නේ නැහැ කිය. තරහසිත කිසිසේත් ඇති වීමට ඉඩ දෙන්නේ නැහැ. මාට කවරෙක් ගැසුවත් බැන්නත් මට කවරෙක් කවරවත් දක්කලත් මා අද පටන් තරහසිත ඇති කරගන්නේ සෑම මාගේ සතුරෙකුටත් මා මෛත්‍රී සිත පතුරවනවායි කියලා තරයේ දැන් අදිස්ථානයක් කරන්නේ. ඕනෑම කෙනෙක් ඕනෑම වරදක් කළා කමන්නේ සෑම වැරදි වලටම මා කිපෙන්නේ මා සෑම සත්‍යයක් කෙරෙහිම මෛත්‍රී සිත් පතුරවනවා මේ වසර පුරාම කිය තරේ අදිෂ්ඨානයක් කරන්නේ මේ තරහ යෑම නිසා තමයි විවිධ ආකාර කලකෝලාහල ඇලීම් ගැටීම් ආදී දේවල් ඇතිවන්නේ එලෙසින්ම සමාඩ පාපකාරී සිදුවී ජනිත වෙනවා ඒ වගේම නිරයට යන්නට සිදුවෙනවා දුක දියල උපදීමට සිදුවෙනවා තමාට ලැබෙන බොහෝ ඵල ප්‍රයෝජන නැති වී යන අනිෂ්ඨ විපාක අනන්තවත් නිදින්න වෙනවා මේ තරහා යාම නිසා. ශාරීරික වශයෙන් ඒක දුකක් මානසික වශයෙන් දුකක්. තරහ යෑමක් ඇති වුණාට පස්සේ ඒක නැවත නැවත සිහිවීම පවා දුකක්. ඒක නිසා දැන් ඇති වෙන දුක පස්ව දුකකට පවා තරහ යාම නිසා හේතු වන ධර්මයක් බවට පත් වෙනවා ඒ තරහව. එම නිසා තරහ නොයා ඉන්නවා නම් යම් කිසි කෙනෙක් තරහා යෑම තුළින් ඇතිවෙනවන යන්තා දුක් ඒ සියල්ලම නැති කරගෙන සිටින පුද්ගලයා පාටපත් වෙනවා. තරහා නොයාමෙන් තරහා යාම නිසා ඇතිවෙන දුක් කොපමණ නැති යන්නේ. මේ නිසා කල්පනා කරනවා මම තරහ වෙන්නේ නැහැ. ඒ තරහ වීම නිසා මට සැපයක් සාන්තියක් ලැබෙනවා. සුවපත් භාවයක් ලැබෙනවා. තරහ වුණොත් ඒ සුවපත් භාවය නැති වෙනවා. ඒ නිසා අවංකවම කල්පනා කරන්න සිතන්න මම තරහ නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි මම තරහා නොවේමි සුවපත් වෙමි තමගේ හිතවත් අයට මාසේන මාගේ හිතවත් සියලු සත්වයෝද ඒ සත්‍යයන් අරමුණු කරනවා තරහනු වෙත්වා සුපන් වෙත්වා තරහනු වෙත්වා සුපන් වෙත්වා තරහනු වෙත්වා සුපන් වෙත්වා මාසේන මාගේ හිතවත් සියලු සංවයෝද තරහක් නොවෙන්වා සුවපත් වෙන්වා තරහක් නොවෙන්වා සුවපත් වෙන්වා තරහක් නොවෙන්වා සුවපත් වෙන්වා මටත් වඩා හොඳින් මාගේ හිතවත් සත්‍ය සුවපත් වේවා කියලා මම කොහොමද සිහිපත් කරන්නේ මටත් වඩා හිතා හොඳින් මාගේ සියලු හිතවත් සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා නැදහස් සත්‍යයන් තමාමෙන්න තමාට වඩා හොඳින් මාසේන මාගේනද පත්සියලු සත්වයෝද තරහ නොවෙන්වා සුවපත් වෙත්වා තරහ නොවෙන්වා සුවපත් වෙත්වා තරහ නොවෙන්වා සුවපත් වෙත්වා මාසේන මාගේ මෙද වන්සිය දුසන්දයෝද සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මටත් වඩා හොඳින් මාගේ මැදවත් සියලු සත්වයෝ අවංකව මේ චේතනාව ඇති කරගන්න බෑ මටත් වඩා හොඳින් ඒ මම වගේ කියන එකට වඩා ගැඹුරුයි ඊට වඩා පුළුල් ඊට වඩා හොඳයි එහෙම සිතන්නේ මටත් වඩා හොඳින් මාගේ මැදවත් සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාසේම මාගේ වෛරී සත්වයෝද තරහනු වෙත්වා සුවපත් වෙත්වා තරහනු වෙත්වා සුවපත් වෙත්වා තරහක් නොවෙත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ වෛරී සංවයෝද අමංකම සිතන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා තමාට වඩා හොඳින් වෛරී සත්‍ය සුවපත් වේවා කියලා අවංකවම සිතන් උත්සාහ ගන්නවා මටත් වඩා හොඳින් මාගේ වෛරී සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්‍යයන් සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දැන් දෙකටම මාත්‍ය භාවනාවේ නිමග්න වෙලා ඊට පස්ව සුකුරුදු භාවනා කර්මස්ථානයේ නියැලෙනවා